පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ආ <laughs> හෙන්ට ළමයිනේ <laughs> මට හරිම සන්තෝසයි ඔය දෙන්න බක්කි කරත්තේ නැගලා මෙහාට ආපු එක ගැන. මේ අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඇයි ඊයේ නාමෙල්ල එක ගියේ. ආ ඒක දිග කතාවක් වෙදසියේ. හ්ම්. ලොකු සර් මෙයා මැරිලායි කියලාලු පහුගිය මාසේ හිතාගෙන හිටියේ. වෙදසියට උඟාක් ස්තුතියි කියන්න කීවා. මේ බාගෙට මරලා දාලා හිටිය මිනිස්සුව බේරගත්තට. <laughs> මේවා සුළු දේවල් විසෝ. ඒ වුණත් ඉතින් උන් නැහැ මෙහෙ ඇවිල්ලා. නාමෙල්ව එකංගිය වගේ මං දැනගත්තේ මේ අද උදේ. සීයා ඊයර ඈත ගමක ලෙඩෙක් බලන්ට ගිය වෙලාවේ ලොකු සෑවිත් මෙයාව එක්කන් ගියේ. හ්ම් හ්ම් හ්ම් හ්ම්. අයියා <laughs> ඇතුළට. යා යා. මේ Uh, මෙන්න මේ ලියුම් කවරේ ඇතුලේ දාලා ලොකු මහත්තයා වෙදසියට දෙන්න කියලා දුන්නා. ආ මේක ගන්නකො මේ මොනවද මේ මේ මේ සල්ලිද? එපා එපා එපා එපා. මාත් නෑ එපා ඕන. ගන්න සී බලන්න ඔය ලියුම් කවරේ අරලා. ඔව් බලමු කොලේනක්. මාගේ අම්මෝ දිගලියුම කුයි ලොකු කාසිකොල මහා ගොන්න කුයි නෑ නෑ නෑ නෑ මම මෙව්වා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි බිසෝ ඇටකටු තලලා හන්දි බිඳලා අම ගලවලා ලුණු කුඩු දාලා <laughs> අනිසි එපායව කියන්න නෑ නෑ නෑ මම මේ කිව්වේ බිසෝට රිද්දන්ට නෙවෙයි ඒ අපරාධ කරපු දුස්තයින් මේ අහිංසකයට කරලා තිබ්බ කායික වදහින් සම්බන්ධ වද කියලා. එපා සීයව කියන්ට. මගේ ඇඟේ හිරගඩු නැගෙනවා. මේ තෑග්ග මං ගන්නෙ නෑ. බිසෝයි නාමෙලුයි දෙන්නා මගේම දරුවන් දෙන්නෙක් වගේ මට සැලකුවේ. හ්ම්. එහෙම උදවියට ප්‍රතිකාර කරලා ඒවට හරියන්ට මුදල් ගන්න එක නොහොබිනා වැඩක්. හ්ම්. ඒ හංගා මම මේ ලියුම් කවරේ ඇතුලේ තියෙන සල්ලි කොට ආපහු අපේ ඉස්කෝලේ ලොක්කාතම මේ ලොකු මහත්තයා කීවා කීයට ගියත් මේවා ආපහු බාර ගන්නේ නැහැ කියලා වෙලසිගේ. ඔව් සී. සීයා මේ මුවන් පැලස දුප්පත් මිනිසුන්ට නිකම් වෙදකම් කරන එක ගැන ලොකු මහත්තයා අමී සර් එනවා කිව්වා බෙදසියා මුණ ගැහෙන්න. ආ එහෙමද එහෙමද. එහෙමනම් නාමෙල්ලේ ආවම මම මේ මුදල් කන්දරාව උන්නැහෙට එපා එපා සීයේ ආපහු දෙන්න නම් එපා ඒක අපේ ලොකු සර්ට කරන ලොකු අවමානයක් කියලා හිතයි ඔව් වෙද සීයේ අපේ ලොක්කා කාට හරි යමක් දුන්නොත් ආයෙත් ගන්ට බලාගෙන නෙවෙයි හ්ම් ඒකත් එහෙමද හ්ම් හරි හරි හරි එහෙමනම් හ්ම් මේ සල්ලි කියන જાතිය නැතුවත් බෑ ජීවත් වෙන්න. සල්ලි හරියටම අම්ල කරවායුව වාදී. සංස්කෘත වචනයක් මත මතක් වෙනවා නාමෙල් අම්ල කරගෙන කියනකොට. අම්බර පීයුස. ඒ අම්බර පීයුසේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ මේ වෙනස් වෙන ලෝකෙ. අම්බර පීයුෂ ඒ කියන්නේ අම්ලකර ඇතුළු ජීවාන්තක මේ ආව ඔය ඇටි ටීකා ටිප්පෙනි හරල්ට ඕනේ නැහැ. මේ අම්ලකර වායුවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද බිසෝ? ආ ඔක්සිජන් නේද නාමෙල්? හ්ම්. <laughs> එහෙමනම් අපි දැන් කිව්වා මේ ලෝකේ ජීවත් වෙන්න ඔක්සිජන් වාගේම <laughs> ඔක්සිජන් සී <laughs> ඔක්සිජන් නෙවෙයි හිනාවෙන්න එපා බිසෝ. අනනේ සී තරහ නැහැ නේද? මට සමාවෙන් සී. ඉතින් මේ ඔක්සිජන් කියන අම්ලකර වගේමයි මේ වෙනස් වෙන ලෝකේ ජීවත් වෙන්න හොඳින් සනීපෙන් අනුන්ත කරදර හිරිහැස නොකර අනුන්ට උදව් උපකාර කරගෙන ජීවත් වෙන්න. එමෙ ඉඳ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් තමයි මේ මුදල කියන දේ. හ්ම් හැබැයි ඉතින් ඒවා හොයන්ත ඕන කාටවත් කරදර හිරිහැර හිංසා පීඩා නොකර ධාර්මිකවයි. තේරුණාද? දැන් අපේ ඔය ඉස්කෝලේ ලොකු ගුරුතුමා හ්ම් රෑදාවල් නොතකා වෙහෙස මහන්සි වෙලා මේ මුවන් පැලැස්ස දුප්පත් ළමයින්ට උගන්වලා කරන සේවයට උන්නහෙට මේ රජෙන් ගෙවන වැටුපෙන්නේද මේ නාමයට ප්‍රතිකාර කෙරුවට තෑගි වාසයේ මට ඒවලා තියෙනවා. ඔව්. දැන් මම මේ සල්ලි ආපහු දුන්නොත් ලොකු සර් තරහ වෙසි. හරි හරි. එහෙමනම් දැන් මේ සල්ලි කියන අම්ලකර වායුව හොයාගන්න මාස දානක් අස්සාවක් නැතුව හිටිය කෙනෙකුට මම මේ සේරම දෙනවා. <laughs> ඒක හොඳයි සීයේ. ඒත් කවුද සීයේ? මිමුවන් පැලස කෙනෙක්ද? අපේ හතුරෙක්ද නැත්නම් මිතුරෙක්ද? <laughs> මං හිතන්නේ මිතුරෙක් කියලා. හ්ම්. ආ මේ ඉන්නේ මිත්‍රයා තමයි. බාර ගන්න නාමේ. අනේ එපා එපා සී. විසෝ කිව්වා එහෙම කෙනෙකුට දෙන එක හොඳයි කියලා. හ්ම්. ඒ කියාපු වචන මේ වෙනස් කරන්න හොඳ නෑනේ. ඈ? ඔව් සී. ඒත් මගේ තැම්පත් පොතේ තියෙන <laughs> ඒ තැම්පත් ඉදිරියට පාවිච්චි කරන්න. හ්ම්. ආ ආ නාමෙ ගන්න. ගන්ට මේ ලියුම් කවරේ ඒකේ තියෙන සල්ලි කොලයි සේරම. යන්නේ අනේ පාය වෙදසියේ. සීයට මම ණය ගැටි මට කරපු ප්‍රතිකාරවලට. ඒ විතරද? අපිට මෙහි නතර වෙන්න දීලා කරපු උදව් උපකාරවලට? අනේ මන්දා. අපි කොහොමද 100ට සලකන්නේ? ඒවා ඉස්තරහට කල් දාමුකෝ දරුවනේ. හ්ම්. දැන් මේ ලියුම් කවරේ තියෙන සල්ලි යන්නේ. ඒවා බෙදසියගේ. හ්ම් හ්ම්. අන් කිසිම දෙයකට කිසි කෙනෙකුට බල කරන්නේ නැහැ. හ්ම්. එහෙමනම් මම මේවා අරන් තියෙනවා. කොයි දවසක හරි නාමෙල්තම ගන්න. මේ මේ අල්මාරියේ උඩලා සිල තියෙනවා. ආ. අන්න අන්න. අන්න. අන්න ඇවිල්ලා. බය වෙන්න එපා ළමයිනේ කාටවත්. මගේ බය දැන් හුඟක් අඩුයි වෙදසියේ. ඒත් ඔව් ඔව් ඔව්. ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කන මැදිරියටත් බයයිලුනේ. හ්ම්. ඔය මේ බිසෝ නාමෙල් වල්ලා ගත්තේ ඇයි ඈ මගේ හිතේ බලපාන බය දෙකක් තියෙනවා සී එකක් තමයි මෙයා හොරෙන් ඇදලා වෑන් එකකට දාගෙන ගිය හැටි අහලා මගේ හිතට දැනෙච්ච බය අනික් බය නෑ නෑ ඒක මං කියන එක හරි නෑ මේ මට නොකිය ඉන්න එක හොඳ නෑ නේද හ්ම් මුදියා මාමයි කියලාත් මට බය හිතෙනවා අනිත් එක නෑ නෑ එච්චරයි සී මං කියන්නද අනික් බය හ්ම් සිරිමල් ලේවි කියලායි බය අපෝ වැඩේමයි සිරිමල්ට බය වෙන්න සිරිමල්ට මං බය නෑ කොහෙත්ම හරි හරි එහෙනම් අර දිගා මොඬුල්ලේ අලුත් මනමාලයා නාමල් මං බය නෑ මේ මනමාලයට ම්ම් නෑ නෑ ඒක මම පස්සේ කියන්න. එහෙමනම් ඉතින් වාහනයක් ආවා ගියාට බය වෙන්න කාරි නෑනේ. හ්ම්? කවුරු එකේ ආවත් එහෙමනේ. හ්ම්? අප්පච්චිටයි මම බය. අප්පච්චි හිටපු ගමන් කාගේ හරි කාර් එකක නැගලා එනවා මාව ගෙදර එක්ක යන්න. ඒ එක්ක යන්නේ මාවේ අලුත් මනමාලයට පෙන්නන්න. කවුද කියේ? කිව්වේ අම්මා. අපරාධිකයන්ට බෑ. අම්මා අපි දෙන්නගේ පැත්තට යටිහිතෙන් හරි උදව් කරනවා සී. බිසෝ මේ වෙදසියක් ගෙදර නැවතිලා ඉන්නේ. බිසෝටම ප්‍රතිකාර ගන්න ඕනේ ඉඳයි කියලා. <laughs> ඔව් ලාමෙලෝ. ඒ බොරුව නොකියන්ත බිසෝට මේ ගෙදර ඉඳ ආරච්චිල කොහොමදවත් ඉඳ දෙන්නේ නැහැ. බිසෝ මෙහෙ නොහිටින්ද නාමෙල්ට සත්කාර කරන්න කෙනෙක් නැති වගේ ලොකු දැනගත්තා. ඒ හින්දා ලොකු ඔය දෙන්නට ලොකු උපකාරයක් උදව්වක් කෙරුවේ. අපි ආරච්චිලට ඕනේ. <laughs> ආගේක අමතක කරන්න එපා කවදාවත්. නෑ නෑ නෑ නෑ. අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඇත්තමයි. <laughs> ඒක බොහොම හොඳ හැඟීමක් ළමයිනේ. කොයිම අම්මා වුණත් දරුවන්ට දක්වන සෙනෙහස අපරිමිතයි. එම වේදනාවල්. ඔව් වෙදසියේ. එහින්දා ඔය සුළු සුළු විරෝධකම් තිබුණත් අම්මා කෙනෙකුගේ හදවතේ තියෙන දරු කැක්කුම බොහොම ගැඹුරු. මේ බිසෝට ඒ තරම් දුරට හිතන්න තාමත් බෑ. නමුත් ඉතින් ඉදිරි කාලේ මව් කෙනෙක් වුණාට පස්සේ ඒක දැනේ. කියන්නේ මාතෘ සෙනෙහි කොච්චර ගැඹුරුද කියලා. ඒ වගේම අම්මා කියන තැනැත්තිය කොයිතරම් වටිනා කෙනෙක්ද කියලා. මේ වෙදසී මට මතක් වෙනවා ඒ කාලේ මං සංස්කෘත ඉගෙන ගන්නකොට කියාපු එක ශ්ලෝකයක්. ඒකේ තේරුම මෙන්න මේ වගේ. හරි? උපන් මවත් ජන්ම භූමියත් දෙව්ලොවටත් වඩා අගෙයි. බොහොම අගෙයි නාමෙල් බොහොම අගෙයි. හ්ම්. <laughs> නාමල්ට මේ මං වගේම ඉස්කෝලේ ලොකු මහත්තයාත් කැමති. ඔන්න ඔය වාගේ හොඳ යහපත් වැදගත් දේවල් අමතක නොකර ජීවත් වෙන්න උත්සාහ කරන එක ගැන. පංගුවක් උදවිය ඉතින් අපේ හොඳ සාර ධර්ම සේරම අමතක කරනවා. ඩිංගක් ඉහළට ඉගෙන ගත්තම. <laughs> ඉතින් හැමෝමත් නෙවෙයි. මියාගේ ඔය ಗುಣ ධර්මයි තවත් නොයෙකුත් හොඳ ගතිගුණයි හින්දා තමයි මං අද මේ කරදරේ වැටලා දඟලන්නේ සීයේ. <laughs> ඒ කියන්නේ නාමෙල් මුණ නොගැහෙන්න. අපච්චිගේ බලපෑම උඩ අර අර කවුද මෙමුදියාගේ පුතා සිරිමල් මහත්තයා එක්ක විවාහ ප්‍රාප්ත <laughs> නාමෙ මොනවද කියේ? ඔන්න ඕකට මං කැමති නෑ දන්නවද? <laughs> මට සමාවෙන්න බිසෝ මෙනිකේ <laughs> ඕන් ඔය වාගේ වාද විවාද දෙබස් කියුණත් ඒවා එක මොහොතකින් අමතක කරන්ට කියනවනේ. හරියට මේ මේ නෙළුම් කොල්ලේ දිය රඳන්නේ නැතුව හැලෙනවා වාගේ කියලා. ඒ කියන්නේ සීයාගේ ආතම්ම. දෙමළ භාෂාවෙන් කියන ආච්චි හිටිය කාලේ සීයා ආතම්මයි වාද කරගත්තද? ඔව්. ඒ ආත්තා නැත්තම් ආතම්ම නැතිනම් ආච්චි. මායකත් ඉතින් ඉඳ හිට ඔය සුළු සුළු දේවල් ටිකක් කොහේ ඉඳලා හිටලා බහින් බස් කරගත්තා තමයි. <laughs> මං හිතන්නේ ඉතින් ඒක සාමාන්‍ය මනුස්ස ගතියක් නෙවෙයි. ඈ? <laughs> මනුස්සයින්ට හොඳ මොලයක් තියෙන්නේ. තම තමන් ෘති අෘති දේවල් ගැන කල්පනා කරන තම තමන්ගේ හැඟීම් පළ කරන්න. ඒ අනුව ක්‍රියා කරන්න. <laughs> ඉතින් ඉතින් ඔය වගේ සුළු සංගටනාවන් ඇති වෙනවා ඒවා මොහොතකින් සමගියෙන් බේරුම් කර ගැනීම තමයි පෞල් ජීවිත ගත කරනවා කියලා කියන්නේ අන්න ඒ අවවාදය මතක තියාගන්න පිසෝ ඔන්න ඇයි අවවාදය මට විතරද මතක තියාගන්න ඕනේ මෙයා හැමතිස්සෙම ඇඟිලි දික් කරන්නේ මා දිහාටමයි හොඳයි අපි දෙන්නගෙන් ඉක්මනට කේන් තියෙන්නේ කාටද ඔයාට මට නෙවෙයි නෑ නෑ නෑ බිසෝටයි. ඔයාට තමයි වහාම කේන් තියෙන්නේ. නෑ නෑ නෑ. නාමෙල්ටයි කේන් තියෙන්නේ. නෑ නෑ බිසෝට බිසෝට. නෑ නාමෙල්. ඔයාට. ඔයාට ඩිංගක් වරදිනකොට යකා නගිනවා. අනේ මේ මට නෙමෙයි ඒ යකා ආවේශ වෙන්නේ. තේරුණාද? ඕ නෝ නෝ දැන් ඔය සුළු බයින් බස්සීම ඉවසීමේ මර්ධනය කරගත්තේ නැත්තම් ඔය ටිකත් ඇති ලොකු කලකෝලාහලයක් කරගන්න. ඔව් ඇත්ත ඇත්ත ඇත්ත. අනිත් එක ඉතින් පංගුවා දවස්වල ඔය වාගේ පොඩි පොඩි විසංවාද වෙලා. ටික වෙලාවකට පස්සේ මට හිතෙනවා මගේ ආදර බිරිඳ අමනාප වෙලා ඇති කියලා. <laughs> එමේ තුනමෙති මම පොඩි විහිළුවක් කියනවා. නැත්තම් අපේ උපහාස කවියක් කියනවා. ආ උපහාස කවිය? අනේ සී කියන්ටකෝ ඒ කවියක්. මට දැන් ඒවා මතක නෑ බිසෝ. දවසක් දවන්නේ ඒ වගේ අපි දෙන්න විනාඩි දෙක තුනක් කතා නොකර ඉඳලා මං කිව්වා ඒක කවි පදයක් මේ මේ ගෑනු මොදකම් බොය බොලන්නේ කියලා. <laughs> එතකොට එතකොට පිරිමින් මොකටද උඹ ඇඳගන්නේ කියලා අපේ වෙදහාමිනේ මට උත්තර දුන්නව. ඕන් <laughs> එතනින් ඉවරයි අපේ විවාදේ. අන්න අන්නාව මං යනවා ඇතුළට. නාමෙන් එන්න ඇතුළට ඔතන ඉන්න එපා බේට. ඉක්මන් කරන්න නාමෙන්. ඊ ආවේ සීයාගෙන් බේත් ගන්න ලෙඩේ. <laughs> ගැහණු මෝඩකම් බොහොය බොලන්නේ. අනේ නිකන් එන්න පිරිමි මෝඩකම් කරන්නෙම නැද්ද? මතකද එක පිරිමියෙක් ගහකට නැගලා ඒ ගහේ අත්තක් කපා ගන්නට ගිහින් අත්තේ අග ඉඳගෙන අත්ත මුලින් කපාගෙන ගඟට වැටිච්ච කතාව. මටත් ඒ වගේ කතාවක් මතක් වෙනවා. එක ගමරාල කෙනෙකුගේ බත්මුකේ පාදන්ට මාසෙකට සැරයක් ගම ගෙදරට එන කර්ණවැමියා ගැන ඇම්බට්ටිය කියලාත් කියන මිනිහට. බත්මුකේ කියන්නේ මොකද සී? බත් කොටා බාන කටට තමයි බත් මුකේ කියලා ඒ කාලේ කිව්වේ මේ කටට කටට ආහහා ඉතින් කට මොන වෙන්න වැහින්නේ පාසන්ට සවුල් වෙන්න බෑ ඈ ඒ හන්දා ඒ කාලේ මේ දැන් වගේ හැමෝම ළඟ මේ රැවුල් කපන තියුණු මුවාත තියෙන කරකැත්ත තිබිලා නෑනේ කරකැත්ත කියන්නේ මොකද්ද දැලිපිහිය නැත්නම් රේසර් බ්ලේඩය හ්ම් ඉතින් කරනවෑමියා ගම ගෙදරට ගියාම මොකද වුනේ ඉතින් ඒ කරදවෑ මියා බොහොම කාලෙකින් හරි ගෙදරකට ආවොත් ගෙවන්නම ඕන. මේ කාරණාව සිද්ධ වෙච්ච දවසේ ගමරාල කොහෙද ඈත ගමනක් ගිහින් හිටපු හින්දා ඒ මිනිහා ගතමනා වරගෙන යන්න හදනකොට ගමහාමින්නට හොඳ නුවණක් පහළ වුණාලු. එයා කිව්වලු, "ඒ කරන වැමියෝ දමරල්ල නැහැ කියලා ගතමනාවක් අරගෙන නිකන් යන්න මං ඉඩ දෙන්නේ නැහැ කියලා කෑ ගහලා ගෙන්නගෙන මේ මිනිස්යාව ගම බිරිඳගේ බොම ලස්සන දිග කොණ්ඩේ බූගාන්ත කීවලු. බූගානවයි කියන්නේ සමුඩු කරනවට තට්ටේ පෑදෙනකල්. හ්ම් ළමයිනේ අපි මේ අපේ ගැමි වාහසේ පවතින කත කතා කියන්නේ කාගේවත් හිත රඳවන්න එහෙම නෙවෙයි. හ්ම් ගෑනු පිරිමි දෙගොල්ලන් වෙනුවෙන්ම ගොතාපු රසබර hinaදනවන ඔය වගේ ගැමි කතා අනන්තයි අප්‍රමාණ. අන්න ඒ කාර්යක නම් මුදිය මාමගේ නාමය. මුදිය මාමා. යන් යන් ඇතුළට. එන්ටයන්. යන් යන් ඇතුළට. හරි හරි. පේන්ට ඉන්න එපා. අපි හැංගිලා ආගනිමු. ආ අතනම් වෙදරාලාමි ගෙදර නැහැ කියන්ට බෑ. හ්ම් අපේ ආරච්චිලායි ලොකුයි පිසොයි මේට ආවදරාලාමි. මම මේ හැම තැනම බැලුවා. ලොකු අදිසයක්ද මුදලාලි ඇතන්ව හොයන්නේ. කාරණාවල් දෙක තුනක්ම තියෙනවා මට කියන්න. එහෙමනම් ඉතින් ඒ ප්‍රධානම එක කියමුකෝ බලන්න. අන්න අර දෙගාමඩුල්ලේ ඉලන්දාරියෙක් ඇවිත් ඒ දෙතුන් දෙනාව හොයනවා. මේක මා කරච්චලයක් වෙද මාමා ඉතින් ඒ ගැන ඇයි මේ මුදලානි කලබල වෙන්නේ ඈ? වෙදමාම දන්නවනේ. ආරච්චිල මගේ නෑ. ඕකත් ඉතින් කියන්න කාරණාවක් මං අහන්නේ දිගා මඩුල්ලේ ඉලන්දාරියා ඇවිල්ලා. ආරච්චිලගේ පවුලේ උදවිය ඔයා බැලුවේ. මොකද කරදරයක් වෙලාද? නැතන් තින් කොහො ඉලන්දාරියාද? අන්න මගේ කඩේ ඉඳගෙන ඉන්නෝ. මිනිහා බොම හිතමනාපෙන් ඉන්නේ. අමනාප වෙන්න කාරණා. මෙහාට කිට්ටුවෙන්ට ටිකක්. අර ඉන්න ලෙඩුන්ට හැන්ට හොඳ නෑ මේ කතාව. ආරච්චිල මගෙන් නෑ යවුනාට ඔව් මිනිහට මුලේ මංජාරියක් නෑ. මිනිහා දිගා මඩුල්ලට ගිහින් අර කවුරාලගේ පිළිකන්නේ 10 ගොඩක් තියනවා දැකලා ඔළුව නරක් කරගත්තා. මොනවා මොනවා මේ 10 දැකලා ඔළුව පාරච්චිල හිතා ගන්න ඇති. කෞරාල ගොයියට වෙල්ලස්ස තියෙන සේරම කුඹුරු වලින් වී එනවයි කියලා. එහෙම හිතාගෙන මිනිහාගේ පුතාට බිසෝව බන්දලා දෙන්න කැමති වෙලා හිටන් ඈ ඇයි වේදමාම කිසිම හාවක් වූවක් නැතුව බලන්නේ? ආ නෑ මේ මේ මං ඇහුම්කන් දෙන්නවා ඔය ඔය කියන දෙයට. ඉතින් කියන්නකෝ ඒ තුරු හරිය. ඒ තුරු හරිය ඇහුවොත් පණ යයි. ඒ කෞරාලට වෙල්ලස්සේ පුංචි කුඹුරු කෑල්ලා. ඒ කියන්නේ වී බුසලයක විතර වපසරිය තියෙන එකක් නු ඒක. අපේ ආරච්චිල අර බෙල්ලස්සේ කුඹුරු සේරම කවුරාලගේ කියලා රැවටිලා ලොකු ගම පෙන්නන්ටත් එක්ක දිගා මඩුල්ලෙන් වියමුණු දායක ලොකු කුඹුරකුයි ලොකු ගොඩ ඉඩමකුයි ගේකුයි අරන් ඊට පස්සේ කීවලු කවුරාලගේ පුතාට බිසෝව කරකාල බන්දලා දෙන්න කැමතියි කියලා මේ කවුද ඉතින් ඔය පරස්සාවේ මගුල් කපුවා? ආරච්චිලමයි මගුල් කපුවා. ආරච්චිල දෑවැද්දට ඉඩම් අරන් දැම්මේ ආරච්චිල. මනමාලයාට මනමාලි බලන්ටෙන්ට කීවෙත් ආරච්චිල. මේ කවුද කිව්වේ? කීවේ කවුරාලගේ පුතාමයි. ආම්මගේ කඩේ ඉඳගෙන ඉන්නවා. ආරච්චිලගේ පවුලයට හොයලා හොයලා හොයාගන්න බැරුව වැරදි වැඩක් නේද මේ ආරච්චි මස්සිනා කරන්නේ ඈ? ඇයි මුදලාලිය හැම කියන්නේ? ආරච්චිල දන්නේ නැද්ද මේ බිසෝගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා? බිසෝ කෙල්ල ගැන නොයෙකුත් කටකතා තියෙනවා වේද මාමා? හ්ම් ආරච්චිලගෙල් යන්න හැටියට වැඩ කරපු නාමෙලා අර නිදානේ හොරකම් කරගෙන යන්ට යායට ආපු තව ලංකාරියොත් එක්ක පැනලා ගියා කියන්නේ. මේ මේ මේ මුදලාලි මේ අතන අර ලෙඩු බලා ඉන්නවා මං එනකල්. මේ එහෙනම් ආයි ඔය කතාව වෙන වෙලාවට හරි හරි. දැන් මම මේ අහන්තාවේ අර නාමෙල් ඉලන්දාරියාව කවුද තක්කඩි වගේක් ගහලා අතපය කඩලා බිඳලා හුන්නස්ගිරි කන්ද පැත්තේ කානුක දාලා ඉන්නකොට පහළ කදවීදියේ හයරින් කාර්යකාරයේ <laughs> මේ මුදලාලි අපි ඔය කතාව දැන් නතර කරමු අතනාර බේජන්ට ආපු දෙවිය බලා ඉන්නවා මං එනකන් එහෙනම් ආයිබෝන් හරි හරි ආයිබෝන් මේ මිනිහා කොහොම හරි මග අරිනවා බයි පුතෝ මං කොහොම හරි හොයාගන්නවා නාමෙලයි බිසොයි කොහෙද ඉන්නේ කියලා දැනට මං යඤ්ඤා. ඒ තාංගල ජනේලෙන් එහා පැත්තේ කොණ්ඩේ කපාපු මිනිහෙකුගේ ඔළුවක් දැක්කා. හ්ම්. ඒ කියන්නේ නාමල් මේ වෙත කෙතරම හැංගිලා ඉන්නවා. හොඳයි. මං ගිහින් එවනවා බොරු ලෙඩෙක් බෙහෙත් ගන්න එන මුවාවෙන් ගේ ඇතුලේ ඉන්නේ කවුද කියලා හොයාගන්න. අද මුවන් පැලසේ රංගපෑම් උලපනේ ගුණසේකර රත්නාලාල්නී ජයකොඩි රෝහණ සිරිවර්ධන සමග කමල් දේශප්‍රිය නාද ශික්ෂණයේ ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදල නායක සෝමරත්න ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්